දැයි දිවිචිල් දනාටම තෙරුවන් සරණයි අපි තවත් ධර්ම සාකච්ඡා වාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මල්ලිකනෝන මහත්මයාගේ ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා ඒ අතර වාරේ වෙන කාට හරි කාල අවස්ථානුරූප ප්‍රශ්න తీරවන සභාගත කරන්නයි කියලා සාධකින් ආරාධනා කරනවා අපි පටන් අර ගන්නවා ලිඛිත ප්‍රශ්න වලින් ගරු ස්වාමීන් වහන්සේ හිතන්නේ මේක ඉස්සෙල්ලා මම කීප වතාවකම දැන් උත්සාහ කරා මේ වගේ දේවල් වලින් ව්‍යංජනානි ව්‍යංජන අංගප්‍රත්‍යංග ගන්න කියොත් භාවනා නතර වෙනවා. ඒවත් ටිකට වෙන්න දෙන්න ඔය එකකවත් පණිවිඩයක් විශේෂ පණිවිඩයක් නැහැ. ඉතින් ඔය හැම එකක්ම නතර කරලා ඔය හැම එකක්ම විස්තර කරන්න හදනවා කියලා කියන්නේ ඔය අල්ලගත්තයි කියන්නේ. Tamande පණිවිඩයක් තියෙනවක නැවතෙයි. ඒක තමයි එකම අපිට තියෙන ක්‍රමය. ඔය මොන්නම දෙයක් හරි සුභාදී අසුභ කියලා අල්ලපු ගමන් ඒක කල්පනා කර කර එතන හිට අපි මොනවාරි ඇල්ලුවොත් අහු වෙනවයි කියලා මතක තියාගන්න. කියාගේ පණිවිඩයක් වෙනවා එයා නැවත එයි. එයාවිලා කියයි. ඒක නිසා මේ මේ අතරම මේ වටිනා දේවල් භාවනා ජීවිතයේදී හම්බෙන මේ හොඳ තමයි. නමුත් ඒ හොඳ උනත් නරකට හිටිනවා. ඒව අල්ලගෙන ඒව ඒව අල්ලන්න ගියොත් අල්ලන්න ගිය අල්ලගෙන හැම වෙලාවෙම තමන් අහුවෙනවා. ඒ නිසා ওই වගේ දේවල් වෙන්න පුළුවන්. ඇඟේ කම්පන චංචල ගති දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ හැඟුම් ඇති වෙන්න පුළුවන්. ඒකක්වත් දවල් හින නෙවෙයි. නමුත් එක හිනකින් එළි වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. ගොඩාක් දැක්කහම අපි නියම පණිවිඩේ එයි. ඒක නිසා ඒව දකින්න දකින්න නතර වෙන්න හදනවා කියලා කියන්නේ ගමනක් තියෙන හැතැම්ම 100ක අමාරක වගේ හැම හැතැම්ම කනුවකටම වැද වැද ඉන්නවා දකින්න කොට අනේ අන්තං හැතැම්මක් පවුනා. ඒක ඉතින් වාහනේ හැමතැන නතර කරලා ආයෙ පත්ක දෙල්ල වදිනවා. ඊගාව හැතැම්ම කියලා ආයෙ පත්ක දෙල්ල වදිනවා. ඉතින් යන්න හම්බෙන්නේ නැහැ. හැතැම්ම කන පහු වෙනකොට යන්න හරින්නේ. දකින්න දකින්න එකට වදින්න ගියාම මම මේක දොස්තකින් නෑ මේක කාටවත් වෙන දෙයක්. පොදුවේ මම මේ කියන්නේ මේ දවල් කියන එක නෙවෙයි එකෙන් අදහස් කරන්නේ අපි මේ එකක් අල්ලගෙන ඒකේ හිටින්න හදනවා. ඒකෙන් වෙන්න තියෙන්නේ අපේ බොළඳ ගතිය. මේ පණිවිඩය ඒ අවශ්‍ය පණිවිඩයක් තියෙනවා දිගට එයි. මේ වගේ වෙලාවල් වල එන හැම චිත්තක්ෂණයකටම අලුත් වෙනවා මිසක් පරණ චිත්තක්ෂණය මතකේ මේකට ගන්න ගිය ගමන් ඒක කුරුවල් වෙනවා. ඒක පිලුණු වෙනවා. ඒ නිසා එනේන චිත්තක්ෂණයට අලුත් වියලුත් කියන්නේ අවශ්‍ය දෙයක් පණිවිඩයක් තියෙනවා නම් ධර්මයෙන් දේවතානුසරණය දේවතානුසරණය නෑ. ඒ වගේ දෙකින හීනකින් උනත් කියනවා. අපි නතර වෙන්නේ නැතුව යන එකයි තියෙන. ඒක නිසා දිගට යන්න කියන එකයි මම දෙන උපදේශය. Honorable Pastor, yesterday you related the story of Mara Iskand. He said that uh, accordingly, if you read through the whole canon, it has five hazards. Kilesa Mara, Abhisankara Mara, Divyaputra Mara, Machu Mara, uh, different facets are available. So, this is just an example. So it is to say when the Buddha is giving a sermon, he came and disturbed. Whether he, he of course it is dramatically it is mentioned, he appeared like a uh, farmer. So it can be a Kilesamara, Mara, a defilement, or Machumara is doing the killing. Devaputtamara, who is dwelling in the Vasavati, Paranimita Vasavati Divya, Divya Loka, uh, Abhisankara Mara, manipulations, a kind of a manipulation. So there are many facets, and there's one MSc or PhD thesis in Sri Lanka about this Mara concept, uh, what is available in the canon. So it's, it's a vast subject, just like karma, We understand very little, so if you need any further uh, clarification, you can go to uh, Nikaya Kassaka and then read the sutta and then go to its commentary. Then commentators will give the related interpretation under this, according to this context. So this is kind of a Kilisamara appearing. Uh, it is a personified as a being, but it is a defilement, it's coming and disturbing. Okay, මේක මේ ප්‍රශ්න පිළිසිදු නෑ. ඉන්ද්‍රිය කියන වචනේ දෙවිදිහකට පාවිච්චි කරනවා. ඇහ කන දිව නාසයටත් ඉන්ද්‍රිය කියලා කියනවා. සද්ධා ඉන්ද්‍රිය ආදී සද්ධා විදියට සමාදලොත් ඉන්ද්‍රිය කියලා කියනවා. ඒ නිසා එක වචනයක් දෙනකොට ප්‍රශ්නේ කොමියුනිකේට් වෙන්න නම් උඟක් වෙලාවට කරන්න අපි එක්සැම්පල් එකක් එක දෙනවා. ඒක නිසා මේ ප්‍රශ්න කටුගේ මම ඉල්ලා ඉන්නවා. ඒකට අදාළ ඒ තොරතුරු ටික දෙන්න. ඒකට අපිට හොඳ ධර්ම මාතෘකාවක් පැමිණෙයි. නැත්තම් ඉන්ද්‍රියයන්ට හානි වෙනවයි කියනකොට ඉතින් ඇහැට හානි වෙනවා කනට හානි වෙනවා ඒ වගේ දෙයක්. මෙතන අදහස් කරන්නේ ඒකද එහෙම නැත්නම් සද්ධාදී ඉන්ද්‍රියයන්ද කියන එක පැහැදිලි නෑ. ඒ නිසා ප්‍රශ්න නැවත කියලා ඉදිරිපත් කරන්න කියලා මම කර්ණාවේ මතක් කරනවා. අපි එතකන් යනවා ඊගා ප්‍රශ්නට. දිය වාසී අනුදීය ඇටලට කියන්නේ අන්සාරක දෙවියන් That is the most practical and pragmatic thing. If you find the mindfulness is catching, adjust your posture or change your meditation uh, cushion or chair, whatever it may be, let the mindfulness to gain the ground and then you can do anything with the posture later. So therefore don't try to crucify yourself, don't try to fix it into a particular thing, because then it will be a mere hindrance for the free to free uh, the flexibility uh, and uh, peace of mind. So therefore you have to be very concerned, you have to be very compassionate. It is called body knowledge. If you do not know how to consult the body knowledge, you are in a such a tension, you are in a such a agony, you are in a such a thorny place. So therefore daily you have to be very friendly, be very compassionate with the body sit comfortably and see through, sweep through and see how much do you feel comfortable. Day by day you feel that sitting posture is more comfortable, it's a very good sign meditation is progressing. I'm, I'm mentioning only in the, at the beginning. So therefore, don't compromise. Uh, sorry, don't, uh, how do you call, uh, crucify yourself compromise and adjust yourself at the beginning is basically happening due to the tilt of your neck and the back. So therefore you, by changing the tilt of the back and the uh, neck, that can be changed. Even if it is a chronic disease, uh, in the next moment it's a fresh one. If you behave, if you treat your body in a compassionate way, healing will start. So therefore, Consult your body, mm, be friendly with your body, compassionate to your body, change the posture and see what is the way out uh, uh, for the sake of mindfulness, you adjust everything in order to have a steadfast mindfulness. Once the mindfulness steadfast become well established, later easily you can adjust the body Uh, any uh, posture. So therefore what is suggested is the best. පින්වත් ස්වාමීන් වහන්සේ භාවනා කරන වෙලාවේදී සංඥාව අඩු වෙලා ඇති බව දැනගන්නේ කොහොමද? ඒක ඇත්තට මෙහෙම එහෙම එහෙම කළා භාවනා කරන්න ඕනේ. Taman පුළුවන් තරම් සංඥාව ගන්න බලන්න. ආශාසී සංඥාව කියලා කියන්නේ ආශාසී මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි. ප්‍රසවාසයේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි. මේකට අපි ස්වභාව ලක්ෂණ කියලා කියනවා. ඒකට සටහන් කියලා කියනවා. ආකාර පුළුවන් තරම් සංඥා ගන්න බලන්න භාවනා කෙරීගෙන යනකොට ඒ ගන්න පුළුවන් ප්‍රමාණය ඒ නොහැකියාවක් පහළ වෙනවා. හරියට කියනවා නම් මේ බත් පිටක් වළඳනකොට හොඳට බත් පිටේ සියලු රස ලැබෙනකන් අපහප වළඳන්න පිට 2 3 4 5 6 7 යනකොට ප්‍රිය අඩු වෙලා යනවා. ඒක හොඳට පළවෙනි පිට රස බලපු කෙනාට බොහෝම ලස්සනට තේරෙනවා පළවෙනි පිටේ තේන යස දෙවෙනි පිටට නෑ. දෙක තුනට නෑ. ඒ නිසා මුත්තට සංඥාව පිහිටවන්න. නිසා සතියට කියනවා තිර සංඥා පදට්ඨාන කියලා. සතිය පිහිටන්න හොඳට සංඥාව ගන්න පුරුදු වෙච්ච එක. ඒකට කියනවා ධර්ම ඕජාව කියලා. ඒකට කියනවා ධර්ම රසය කියලා. ඒ නිසා අරමුණ රසය කියලා කියන්නේ ආස්වාදයේ මුලැමැදාග උණුසුම සිසිලස කම්පන චංචල ඔක්කොම සංඥා. ටික වේලාවක් යනකොට හොඳටම සංඥාව අල්ලන්න පුරුදුනට පස්සේ ඒ සංඥා විරංජන වෙන්න පටන් ගන්නවා. ඒ ඒ නොපෙනී යන්න නොදෙනී යන්න සියුම් වෙන්න පටන් ගන්නවා. හොඳටම සංඥාවල උපකරණට තමයි හොඳටම ගෙවි යන දකින්න පුළුවන්. ඒ නිසා පටන් ගන්න එපා සංඥාව ගෙවන්න කියලා හිතාගන්න. පටන් ගන්න සංඥාව වැඩි කරන්න කියලා හිතාගන්න. පටන් ගන්න සංඥාව පුළුවන් තරම් විචිත්‍රව බලන්න. එතකොට භාවනා හරි රසයි. ඒක නිසා මේ මේ මූල ධර්ම ඉදිරිපත් කරාට ඒක බෙල්ලෙන් මල්ලන්නේ නැතුව වලිගෙන් ඇල්ලුව කන. සංඥාත් එක්ක අපි කිසි තරහක් නැහැ. අපි අපි කියන්නේ එකම දේ බොහෝ වෙලා බලනවා සංඥා විරංජනේ වෙනවා. ඒක නේක දකින්න නම් බලනකොට හොඳටම ඉස්සලා සංඥාව ගන්න පුරුදු කරන්න ඕනේ. එතකොට ඒක නැති වෙන හැටි තේරෙයි. වෙන වෙන විදිහකට කියනවා නම් තමන්ට උගා කාදරේ තියෙන අත්‍යවශ්‍ය භාණ්ඩයක් තියෙනවා නම් දුරින් ආශ්‍රය කරන්න බෑ හුඳට ඒ භාණ්ඩේ ඒ දේ ගැන හිතනද විසුරු හම්බෙන්න හම්බෙට වෙන ඕක ඔය කියන වටිනාකම නැහැ ඈතින් බලනකොට තමයි ඔක්කොම වටිනාකම තියෙන්නේ හුඳට විස්තර සහිත බැලුවොත් මේ ලෝකේ කිසිම වස්තුවක් අනිත් එකට වෙනසක් නැහැ අපි අර දුරස්ත බලන නිසා ඇති හැටි දකින්න නිසා තමයි ආසාව එන්නේ ඒ නිසා ප්‍රාසස් ප්‍රසාරය හුඳට සංඥාව ගන්න බලන්න එතකොට ඒකේ ස්වභාවය පැතිරෙනවා that meditate by bhavana or samatha vipassana, you can go to Nibbana, or oh, otherwise you can say, whatever you do to achieve Nibbana is called samatha and vipassana. As the light you can put it. Because without vipassana, without seeing things as they are, no Nibbana. So therefore, once you go to Nibbana, you will understand what was the most helpful for you to see things are there. That is what you call vipassana. This is on the vipassana now you know. Now you know only bookish vipassana. Now you know only theoretical vipassana. Once you go to Nibbana also you know which vipassana is the one most helpful. So that is why once you go to the Nibbana, the Nibbana Gamani Patipada clarity, clear, clarity. Third truth is the Nibbana. Fourth truth is the pathway to Nibbana. Those who have not gone to the Nibbana do not know path. Till that they think, theoretically they have a path, but that is not the path. Once you go on, only you know what was helpful. What is helpful is we call samatha vipassana or meditation. So therefore, theoretical question, I have to give a theoretical answer. So once you go on only you can say which one was the most practical, pragmatic, um, helpful for you, till that you do what is prescribed by the Buddha. That is also we call samatha vipassana. And realistic thing you understand once you go on to that. Till that you are on theory. කියලා සිදුවෙන එකේ හරස්කඩක්. ඉතින් ඒ මේ භාවනා කරගෙන කරගෙන යනකොට හිත පිරිසුදු වෙනකොට එක්ක චින්තාමය ඥාන නැත්තම් ඍජු ප්‍රත්‍යක්ෂ ඥාන එන්න පටන් ගන්නවා. පළවෙනි ප්‍රශ්නෙට දීපු උත්තරය තමයි කියන්නේ තියෙන්නේ එකකින් මොන වෙනසක්වත් තියෙන්නේ. ඒක දහස්වර එන්න දෙන්න. අනිත් ඒකකට දහස්වර එන්න නම් අපිට ආනාපානේ තේමාව දිගේම තමයි යන්න තියෙන්නේ. ඒ නිසා යාපු එකම දෙයක්වත් ප්‍රතික්ෂේප කරන්නත් එපා. ලොකුවට ගණන් ගන්නත් එපා. ඒක නැවත නැවත ඉන්න කුමක් කළ යුතුද? ඒ දේ කරන එකටයි අනුග්‍රහ කරනවා කියලා කියන්නේ. ඒක ඒක යෝගාවචරයම දැනගන්න ඕනේ. මේ වගේ කර පටලවිලි තැනක ඉඳලා සෑහළු තැනකට, කුරුසු තැනලා ශියුම් තැනකට විස්තර කරන්න පුළුවන් තැන ඉඳලා විස්තර කරන්න බැරි තැනකට යන පාර නැවත නැවත වෙනකොට කීප වතාවකින් කීප පැත්තකින් Tamange ඥාණය මෝරන්න පටන් ගන්නවා. සිද්ධ වෙන්න පටන් අර ගන්නවා. ඉතින් මේ පේන එකම නෙවෙයි ඇත්ත. මේක බොරුත් නෙවෙයි. අපිට දැන් යෝගාවචරණ කරන තියෙන්නේ මේ දේ නැවත නැවතත් ළඟ ළඟ සිදුවෙන්න පහසුකම් සැලසනවා අනුග්‍රහ කරනවා එතකොට නියමයකට කැපි කැපි කැපි කැපි ගලක් පාරක් ගඟ වතුර දිගේ යනකොට යනකොට කැපිලා කැපිලා කැපිලා පිරිසුදු වෙනා වගේ ඒ අගුකොන් කැපිලා මට්ටම් වෙලා එනවා. ඒ නිසා මේ යන්නේ කොහොමදයි නමුත් මේක නෙවෙයි ඒකායන එකම ක්‍රමේ මේකම දහස්වර වෙනකොට තමයි හරියට නියමයකට කැපිලා යන්නේ. ඒ නිසා මේක හොඳයි කියලා උනන්දු කරවන්න පුළුවන්. අනුකම්පා usually it says the left side of the body is controlled by the right side of the brain. Right side of the body is controlled by the left side of the brain. So therefore, no one is balanced in the world. Either it's leftist or rightist, or capitalistic or communist. Our brain is mostly, uh, the left side is working. Our right side is more active for the right-handers. For the left-handers, uh, still they say left right is working, but uh, they are little proportion, number of people, they are writing with left hand. So therefore it is in imbalance. But this is not, the letter is or uh, the question is making it is in the senses. Whenever it is happening, which one is more prominent, which one is more sensitive, that says left side. So it is understand your sensitivity is increasing. May or may not be a brain damage or may or may not be an imbalance of the brain. So as far as this situation is not disturbing your mindfulness, as far as this situation is not unbearable, please carry on. When you are going, you can get more and more information. So more and more information to come, your inference, your decision will be more mature and your best thing is to let this under the nose experience, first-hand experience to come. Don't arrive at a decision with uh, uh, half knowledge, partial information. Continue, definitely it is going to lead to a balanced, pragmatic situation. පස්සේ බිය කියලා කියන්නේ සියලු කෙලෙස් වලට පොදු නම. යම්තා කෙලෙස් තියෙනවා නම් ඒතා බයක් තියෙනවා. යම්තා කෙලෙස් නැත්තම් ඒතාක් බයක් නැහැ. ඒ නිසා අපි දැන් ප්‍රශ්නට මුහුණ දීලා තියෙන්නේ. අපි ගෙදරතොර ඉන්නකොට අපි හොඳට ලයිට් දාගෙන යාළුවෝ මිත්‍රයෝ ළඟ තියාගෙන පාටි දාගෙන ඉන්නේ ওই බයට විරුද්ධව තමයි. නමුත් භාවනා කරන්න ගියාම අපි කිසිම දෙයක සරණක් ගන්නෑ. ඉඳගෙන ඉනකොට ඒ බය එනවා. නමුත් ඒ බය ඇවිල්ලා තියෙන්නේ අපි හොඳ සීලක ඉන්න වෙලාවක අපි හොඳ සමා මේ සතියක ඉන්න වෙලාවක සමාධියක ඉන්නවා එතකොට අපි ඉන්නේ හොඳටම ලෙඩට උත්සන්න වෙලා තියෙන ඔපරේෂන් තියටර් එක ඇතුලේ ඔක්කොම උපකරණ ටිකක් තියෙනවා ඔක්සිජන් තියෙනවා ડોක්ටර්ත් ඉන්නවා ඔක්කොම ඉන්නවා එතකොට හොඳයි අපි නිකන් කාන්තාරයක හරි යුද බිමක හරි මේක වුණා නම් මොකක්වත් කරගන්න බෑ ඒ නිසා ওই බය ඇති වුණා නම් මරණ මොහොතේ බය දෙකයි කොට ගන්න බෑ ওই බය ආවනම් ලෙඩක් වෙලා ආපු වෙලාවක කොට ගන්න බෑ. ওই බය ආවනම් හොඳට වයස ගිහිල්ලා මොනවක්වත් කරගන්න බැරි වෙලාවක කරගන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කරන්නේ හරියට අර මේ පොලියෝ ලෙඩේ හැදෙන්න ඉස්සෙල්ලා වැක්සින් එකක් දෙන්නේ. එන්නත් කරන්නේ. එන්නත් කිරුවට පස්සේ ඇඟේ ප්‍රති ප්‍රතිශක්තිය හැදිලා රෝගේ නොයන මට්ටමක් එනවනේ. එන්නතින් කරන්නේ ඒකයි. බුදුන්සේ කරන්නේ එන්නත දෙනවා. ඊළඟ කියනවා ඔබ අමාරු වැඩිච්චාම ඔය බය ඇවිල්ලා ඔබ විනාශ කරනවා. ඒ නිසා හයිය අතේ තියෙද්දී බය ගනි. මේ අරගෙන එකට හුරු කරපන්. එතකොට ඇඟේ ප්‍රතිදේය හැදෙනවා. අපි ඒවට කියන්නේ වෛද්‍ය විද්‍යාව කරන ප්‍රතිදේය කියලා ඉමුනිටි කියලා කියන්නේ. එතකොට ඉමුනිටි තියෙන මනුස්සයාට ආයේ පොලියෝ තියෙන තරම් කියන මොකුත් වෙන්නේ නැහැ. වසුරිය තියෙන තරමකට මොකුත් වෙන්නේ නැහැ. ඒ අර වැක්සින් එකට කියන්නේ එන්නට. එන්නදී තියෙන විෂය හොඳට මතක තියාගන්න බාගෙට මරපු මේ ශක්තියෙන් එන්නේ නැති. ඒක දාපු ගමන් ශරීර ප්‍රතික්‍රියා කරනවා. දැන් නැති ලෙඩක් නේ ප්‍රතික්‍රියා කරනකොට ප්‍රතිදේහ හැදෙනවා. ප්‍රතිදේහ ජයගත්ත ගමන් ඊට පස්සේ නියම විස බීජාවට මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා මේක පේනවා නිකන් දුකක් ඇඟට තමා ගැනීමක් කියලා. ඒ දුකක් ඇඟට තමා ගැනීමක් ඇත්ත තමයි. මොකද අභාග්‍ය වෙලාවක දනන්න වෙලාවට එන දුකට වැඩිය ලෑස්තිලා ඉන්න වෙලාවට දුක ආවම දරන්න පුළුවන්. ඒ නිසා කැමැති කට්ටියට භාවනා කරලා තමන්ගේ ප්‍රතිශක්තිය වඩලා තියාගන්න පුළුවන්. මොකද දැනගෙන දැනගෙන හිටියත් නැති හිටියත් ලෙඩවීම වයසට යාම සහ මරණය කියන එක එකක් තමයි. ඒක හැංගිලා ජීවත් වෙන්න පුළුවන්, වසංගල ජීවත් වෙන්න පුළුවන්, මැරෙන්නේ නැහැ, ලෙඩ නැහැ කියාගෙන. නමුත් එන වෙලාවේදී ආයුධ ලැස්ති නැත්තම් අපි ලොකු සාන්තින්න කාලේ කිව්වේ යුද්ධෙදී ආයුධ ගගා ඉන්න වෙලාවක් නැහැ. යුද්ධෙට තේනකොට ගාපු ආයුධය අතේට එන්න ඕන. ඒ නිසා අමාරු වුණාට පස්සේ භාවනා කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ භාවනා කරන්න බෑ. මරණ මොහොතේදී භාවනා කරනවා. දැන් භාවනා කරනකොට එන්නේ බිය කියලා කියන්නේ අනිවාර්යයෙන් භාවනා වැඩ. කියන්නේ හරියට වැඩට බහැලා. ඒ නිසා මතක තියාගන්න මේ කෙලෙස් ටික තියාගෙන තමයි අපි මේ මෙතෙක් කල හිටියේ දැන් කෙලෙස් තියෙන තියෙන බව දන්නවා. ඒකත් යථාභූත ඥානයක්. ඒ නිසා මේ බයට එක උත්තරයි තියෙන්නේ. ලෑස්තිලා යන්න. භාවනා හරියට බයක් එයි. මම මේ යන්නේ සෝහනේ ගෙවල් හදන්නේ යක්කුන්න බයින්ද නෙවෙයි. මම සෝහනේ තමයි ගෙවල් හදන්නේ. ඉන්නේ යකෙක් පරි. කියලා මේ ජීවිතය කය පූජා කරලා යනවා. ඉඳගන්නම පරියන්කේදී සීලය ආවර්ජනය කරලා ත්‍රිවිධ මගේ කයත් මගේ ජීවිතයත් පූජා වේවා කියලා තමන් භාවනාවට බයිනවා. බයක් ආවට පස්සේ දැන් මායя හරි වෙන කෙලෙසක් හරි ඇවිල්ලා යකෙක් හරි ඇවිල්ලා ඔය දීපෝයේ කය දීපෝයේ ශරීරය කියලා ඉල්ලුවයි කියලා තේ ජීවිතේ ඉරගෙන ලොක්කයි ඉල්ලගන්න ලොක්ක ගාව බඩු. මම ළඟ නෑ මම මේක ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එකකින් අස්සම් කරලා තියෙන්නේ. මම මේ මේ මේන්ටනන්ස් විතරයි බලන්නේ අයිතිය තියෙන ලොක්ක ගාව පොඩක්. අයියත් එක්ක කතා කරගන්න. ඒ තරමට ඔක්කොත් මේක ත්‍රිවිධ රත්නයේ පූජා කරන්න බැරි නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එනිසා පරියන්ක හැමදාම ජීවිතයකය පූජා කරලා පටන් ගන්නද බයක් එනවනම් හරි කියලා හිතන්න. පන්දි ස්වාමීන්වහන්සේගේ වචනේ කියනවනම් භාවනාදී දුකක් එනවනම් සිරිතේ උදුවකට වැඩියා කියලා හිතන්න කියනවා. මහසීෂාටගේ වචනේ කියනවනම් ඒ බයකට දුකකට පස්සේ තමයි ඥානෙ පහළ වෙන්නේ. හැම ඥානයකටම ඉස්සලම බයක් දෙනවා. හැම ඥානයකට ඉස්සලම දුකක් දෙනවා. හරියට බබෙක් හම්බෙන්න ඉස්සලා ප්‍රසූත වේදනාවක්. ප්‍රසූත වේදනාවට පස්සේ තමයි බබා හම්බෙන්නේ. එතකොට අයින් අම්මා කෙනෙක් වෙන්නේ. නිකම්ම හිටියට ගෑණිකොට අම්මා කියන්නේ නැහැ. ඒක වදව්වට පස්සේ වදනකොට එන වේදනාවෙන් පස්සේ තමයි ඒ මාතෘත්වයට නැගින්නේ. ඉතින් ඒ වගේම නිකන් හම්බ වෙන්නේ. ඒකට එච්චරම මම මේකට කොච්චරම වෙන්නේ මේක අන්තන්දනය කරන්න බෑ ඒක. ඒක ප්‍රශ්න තියෙන එක පිළිවෙන්න තේරෙන්නේ නැහැ. <laughs> ඒකයි වැඩේ හරියි. මට කියන්න තියෙන ඉතර වැඩේ හරි ඒ ලෑස්තිලා එනකොට සූදානම් වෙන්න කියලා. හරුවත් යන දෙකේ තියෙන යෝදා ජීව සූත්‍රය කියලා එකක්. ඒක තියෙන අංගුත්තර නිකායේ තිකනිපාතේ පැවිදි වෙනවලු කට්ටිය. භාවනා ජීවිතේ දෙනවලු. ආවට මොකද নিকමට හරි කෙලෙසක් එනවා දකපුවාම පැවිද්දත් අතාරිනවා භාවනා ජීවිතත් අතාරිනවා පැල්ලෑ. මේ කාගෙට කියනවා වෙන රස්සාවක් කරන්න බැරි හින්දා ආමයකට බැඳෙනවා. කවුරු හරි ඇවිල්ලා රටට මේ යුද්ධ ප්‍රකාශයක් කරපු ගමන් බැලනවා අවදායි. යුද්ධයක් නැති කාලේ යුනිෆෝම් දාගෙන අයියා වගේ මාච් කර කර ඉන්නවා. බැරි වෙලා හරි යුද්ධයක් වෙනවා ගමන් බැලනවා. තව සමහරු ඉන්නවලු යුද්ධ ප්‍රකාශ කරපු ගමන් පැනලා යන්නේ නැතිලු. යුද්ධ ප්‍රකාශ කරන ඔක්කොම යන්නේ නැනේ ගාන්මන්ට් එක කොම්ප්‍රොමයිස් කරනවානේ. කොම්ප්‍රොමයිස් කරන්නේ නැතුව ගාන්මන්ට් එකත් තව පැත්තට කිව්වොත් යුද්ධට යන එදාට පැනලා යනවා. ඒ දෙවෙනි කොන්දපන්නේ නැති එක. පළවෙනි එක තමයි අන්තිම දුර්ල කොන්දපන්නේ දෙක. තුන්වෙනි එක නම් ඒ රටේ හමුදාව ඇවිල්ලා හමුදාවේ වාහන වලින් වීඩියෝ වල දූවිලිය විසිනකොට පැනලා ඒක එක්කත් බුද්ධ පුත්‍රෙක් නෙවෙයි කියලා තියෙනවා. එක එක්කත් බුද්ධ දුහිතකාවක් නෙමෙයි මට ඕනේ ශාක්‍ය සිංහයෝ. යුද ප්‍රකාශ කරනකොටත් හමුදායමයි. අපේ රජයේ යුදයට හැප්පෙනකොටත් හමුදායමයි. යුද බිමේ ආයුධය හැරෙමර දඟලනවා වාහනේ අර දූවිලි ඒත් හමුදායමයි ඒ කරලා යුද බිමේ මරණය හොඳයි කියලා කියනවා ධන ගහගෙන ජීවත් වෙනවට වැඩිය. යටත් වෙලා ධන ගහගෙන චරිචුරුකව ජීවත් වෙනට හොඳයි යුද බිමේ මරණය. ඕක මේ ජීවිතකාරය පස්සේ කිව්වේ. ඒගොල්ලන්ට කියන්නේ කියලා බුදුරාමන්ට බොහොම කල්ැතුක කියලා තිබ්බේ මේ සතනේ යුද බිමේ මරණය හොඳයි ධන ගහගෙන යටත් වෙලා ජීවත් වෙනට වැඩිය. ඉතින් ඒ විදිහට තමයි යෝගාවචරය කියන්නේ. ඉතින් මේ කියන්නේ යද බිමේ දූවිලි ඇවිස්සනවා දැන්. ඒ වාහන මෙහෙට යනවා මේ වාහන එහෙට යනවා. එතකොට පරිස්සම් වෙන්න ඕනේ මම දැන් යුද්ධ කිව්වයි කියලා හමුදාවෙන් පැනලා ගියේ නෑ. අපේ රජයේ යුද්ධයට උරුට්ටුණා කියලා හමුදාවෙන් පැනලා දැන් යුද්ධ යනවා. මම ඉන්නේ ෆීල්ඩ් එකේ. යුද බිමේ මරණය හොඳයි කියලා අනේකයි තියෙන්නේ. එනිසා ඔය වගේ මේ කවුරු හරි අමාරුවකට ඉන්නවා කියනකොට මට බුද්ධම සතුටක් එනවා. කාට නිකන් පිස්සු වැටිගෙන එනවා වගේ කියලා කියනවනේ මට හොඳට නිින්ද යනවා ඉතින් ඒ හරිය වාහන කළ බඩේ එකක්ම ඉලියෙ වෙනවා මට දැන වැඩේ හරි දැන් එයා අඬනවා අනේ මං ආවේ දුක නැති කරන්න මේ නැති දුකක් ඇවිල්ලා කියලා වැඩේ යනවා නම් ඕක තමයි ක්‍රමය ඒකෙන්ම තේරෙන මිනිසු ඒකෙන්ම පෙරහැර කරේ වගේ කියන මිනිහා තේරෙනවා වැඩේ වෙනකොට යන මිනිහා කවුද කියලා තේරෙනවා ඒ තේරෙන්නේ මොකද්ද? එන අභියෝගයට මොහොන දීමේ ශක්තිය මිසක් ආගේ උප්පත්ති જાතිය හෝ ලිංගය හෝ දක්ෂ ලක්ෂණකම හෝ උගත්කම හෝ සල්ලි නෙවෙයි. වැඩේට මොහොන දෙන හැටියෙන් කරත ඒක අපි ඔක්කොම එවුව ලක්ෂ වාරයක් සංසාරේ කර කර දවසින් දවස දවසින් දවස පන්නරේදී තියන්නේ. මේ ජීවිතේ සමාද පන්නරේ තියනවා වෙන්න පුළුවන් ඉවර කරනවා වෙන්න පුළුවන් පටන් ගන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා මේ පැමිණෙන දුක් පැණි රහයි කියලා අපේ සිංහල වචනයක් කියලා තියෙනවා. පැමිණි දුක් පැනිටයි කියලා. හොඳට මතක තියාගන්න හොයාගෙන යන දුක් නෙවෙයි. පැමිණි දුක් වලින් මූණ පැනලත් නෙවෙයි. ඒ දෙකම බුබ්බඩකම. පැමිණි දුක් වල තමයි අපේ ප්‍රශ්නට උත්තරේ තියෙන නිසා මේක මම කියනවා සාදරයෙන් බාර ගන්න. මේක සෝග නිමිත්තක් කියලා. ඒ නිසා ඕමයා එච්චරයි කියන්නේ. අන්තරාජ්‍ය Vijnana is and that is required to for a successful conception of a child womb. this is the uh, usually arising of the fresh Vijnana in the fetus is what you find in the commentarial explanation in the Avijja Paccha, Sankara, Sankara Paccha, Vijnana, Vijnana Paccha, uh, but radical reflection means each and every thought moment we are developing a new, vinyana, vijnana, it is momentarial vijnana. The other one is conventional vijnana, arising of conventional vijnana and arising of vijnana in the momentarial. Uh, this is the way to same thing, micro and macro explanation. But the Buddha mentioned, you have to be aware vijnana as and, it, as and when it arises. So if it is only limited to the vijnana arising at the womb or in the fetus, you can't be aware of at that time. Your preparedness is not there. Mindfulness is not there. But if you take same thing happen in each and every moment, then you have to be prepared with the mindfulness and see how the vinyana rising on your leg due to the contact of the soil, due to the sensitivity of the body, how it is changing, all of a sudden go to the consciousness, go to the eye, due to the eye sensitivity and the visual objects, when that happens, if you are sharp enough, if you are mindful enough, if you know how to develop the thin slicing of time, then there's a chance for you to see the vijnana as a minute it arises, as a minute changing from one to the other. So therefore, to understand this, you have to see, one has to see the macro level and the micro level. And the micro level is the unlimited if we are to see the cessation of vijnana or arising of the vijnana. So therefore, the arising of the vijnana at the womb is a theoretical way to explain in uh, book knowledge, but you have to make use it in the meditation when and where uh, consciousness is changing from one object to the other, one door to the other, each and every time if you're mindful, it's a very, very demanding task, but anyway practical. So therefore apply yourself as much as possible mindfulness when and where you are shifting postures when and where the mind is shifting from one uh, sense door to the other. It's very difficult, but that is the task. So you, at the beginning, in the sitting, you do it without changing the posture. And you see how the uh, consciousness is jumping from in-breath and out-breath to the thinking, sounds, pains. There you can understand it is no agenda, it is jumping. But when you are in walking meditation, it is multivarious facets because eyes are open and kind of. When you are in the day-to-day -day activity, it's still difficult. So therefore, uh, take initiative in the sitting meditation and try to apply into the uh, walking and then sometimes you may successful. So therefore you have to apply your own already earned uh, mindfulness in the face of changing of vijnana, changing of uh, one door to the other. That is the way we can do it. Otherwise, theoretically one can explain, but it has a very limited application uh, when compared with your own under-the-nose experience. මට වග වෙන්න බෑ தත්ත්වෙම ගහරවන්න කියලා ඒක කොහොමඩක්වත් කරන්න බෑ. බබාව වංග ලබාව වංග නේද බබා හම්බ වෙන්නේ. ඒකේ යාගේ ඇති. නමුත් අපිට මේ தත්ත්වෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. මේකේ කියනවා ඉදිරියට හිත පණින එක ඒක කියන්න තියෙන්නේ වීදියේ කුලප්පු ගතිය. ආනාපාන හිත හිටිනකොට නිින්දට යනවා. ඒ වීර්යය හොඳටම අඩු ගතිය මේ දෙකම තියෙන. බොහොම හොඳයි. ඒ වගේම Taman දන්නවා නම් අනාගතයට යන්න කියලා අනාගතයට යෑම વિશે හිත පිටවන්න ඉවරයි. අනාගතයට යන්නදල මම දැන් ඉන්නේ අනාගතය කියලා දැනගත්තා ඒ සතියේ. ඔබට විරුද්ධ වෙන්න ගත්තම ප්‍රශ්නේ තියෙනවා. අනාගතය කියලා සැලසුම් හදනවා, ගෙවල් හදනවා, දොරවල් හදනවා. හොඳයි. ඒකෝර දැනගන්න ඔබ ඉන්නේ අනාගතේ. හැබැයි මම දන්නවා. මේ ආනාපාන නෙවෙයි ඉන්නේ, නිින්ද නෙවෙයි ඉන්නේ. අනාගතේ ඉතින් මේක බොහොම හොඳයි. ඒකේදී ප්‍රශ්න සීල කැඩෙන්නේ අනාගතේ හිත ගියයි කියලා. ඒ නිසා දන්නවනම් අනාගතේ තියෙන කියලා අනාගතේට පටන් ගන්නකොට කියන්නේ මම කපට්ටක් කියලා දිනවා අනාගතේට යන්නේ ඒකේ ඵලය. මම බලාගෙන ඉන්නවා. ඉබලයි. හරිනම් අනාගතේට යෑම හරිනම් ඒක අරමුණු කරලා කරන්ද බොහෝ මෙක්කන Tamante එකේ වාසිය ගන්න පුළුවන්. මේ හොයාගත්ත තොරතුරු වලින් මේ අනාගතේ හිත යනවා කියන එක කනගාටු වුණොත් ඒකට යන එක වළක්වන්න ගියොත් අනවශ්‍ය ප්‍රශ්න නිකන් ගඟක් ඉහළට හරවන්න හදනවා. ඒ නිසා හොඳට ලෑස්තිලා යන්න අනාගතයට යන හිත කමක් නැහැ. ඒක අකුසලයක් නෑ. මොකද මම දන්නවනේ. පුළුවන් වෙලාවට මම ආනපාන කියනවා. බැන්නම් අනාගතයට පළච්චාවයි. අනාගතයට ගියා අනාගතයේ යන බව දන්නවා. අනාගතේ අභිරමණය කරන්න එපා. අනාගත ව්‍යංජන අනුව්‍යංජන දිගේ සැලසුම් හදන්න යන්න එපා. අනාගතයට යා ගිහිල්ලා සැලසුම් හදපු දාවයි. තමන් බලන්න ඉන්න බයන සම්පූර්ණ වාසිය සම්පූර්ණ පාන්නේ තමන් අතර ගන්න පුළුවන්. ඒ නිසා මේක කිසිම දකින්න අඩුපාඩුවක් වෙන කෙනෙකුට හොයලා දෙන්න බැරි විශාල තොරතුරු සොගයක් හම්බෙලා තියෙනවා. භාවනාවේදී ඒක නිසි විදිහට පාවිච්චි කරන්ද වෙන කෙනෙකුට උපදෙස් දෙන්න පුළුවන් තරම් දැනුමක් ලබන්න පුළුවන් ওই තොරතුරු ටික. ඒ නිසා අනාගතේ ගියා කියලා සැලෙ බය වෙන්නේ නැතුව ඒකට සතිය පිටවන්න පුළු පුළුවන් වෙලාවේ ආනාපාන පිටන්න මට එකක් කියන්න පුළුවන් යටිපහුව කරලා තියෙනවා. ආනාපානපිටේ විනාඩි 10ක් ඉන්නකොට ආනාපානෙ තුනී වීම අහුවෙලා නැහැ. තුනී වෙනකොට ඔය අනේක නිින්දක් නෙවෙයි සමාධියක් එන්නේ. නමුත් අනාගතයට අනේක වගේම මේ සමාධියටත් ප්‍රතික්‍රියා කරලා තියෙනවා. ওই දෙකම එළි වෙයි අනාගතය කියලා කමක් නැහැ කියලා යන්නේ. නිින්දට කියලා කමක් නැහැ කියලා යන්නේ. එතකොට මේක ලස්සනට ඔඩ්ලෝසු බට්ට පැද්දෙන්න වගේ සමතුලිත භාවයේ තේරෙයි. තමන්ට ආනපාන වැඩි වෙලාවක් ඉන්න පුළුවන් කමෙන්ම ජීවුන තේරෙන පටන් ගන්නවා. එකම දෙයයි කියන්නේ මේ පේන දෙයට ප්‍රතික්‍රියා කරන්න එපා කියන එක විතරක් කියන්න Venerable Bhakti, yesterday and this morning while I was walking barefoot on the grass, I experienced brightness on the grass, right in front of me. Grass looked so bright and beautiful. I lift my head to look around if all the grass is also bright, and then I noticed the brightness of the grass. Any comment would be greatly appreciated. Thank you, Big Mehta. Usually, usually it is whenever you become mindful, you feel you see the world more greener. You feel every person is happier. You see each and every moment is happier. So therefore mindfulness make you rejuvenated. If you are not mindful, they are very ugly, very dark, very uh, putrefied and your mind also putrefied. So one lady has written, I have seen a new tree all of a sudden. The other person has asked, where? It's just in my front of my house. Because when you look very fresh, when you look very mindful, everything appear newly arising like. They appear more greener. So therefore mindful people, ever in happiness, everything is brighter. When you are not mindful, sorry, it is not there. You have to have the flashlight, you have to have the illuminating colors to make it bright. But if you highlight or enlighten your mind, everything is brighter. So, uh, our mind is always happy to say it is very ugly, very damp, very dull. And then we find causes and reasons outside. Buddha says when your, the mind is mindful, it is brighter, is vigilant, it is diligent, it is rejuvenating. So it's a shortcut. So therefore, mind your business, be mindful. And අපි කියන එකට මම සහයෝගය වෙන්නේ නැහැ. ඔයානම් කරන්නේ ඒකට කියලා තේරෙනවා. මමයක් ඉන්න වෙලාවේ මම කරන්නේත් එහෙම තමයි. ඒ වගේ මේ පේන දේ දුක කියලා මම කියන්නේ නැහැ. හොඳට බලහින්කොට මේ කම්පන ජය. ඒකට කියන්නේ ආර්ය දුක්ඛ සත්‍ය. ඔක් දුක නෙවෙයි. කම්මැලියට මේ මේ බුබ්බඩයට අසත්පුරුෂයාට ඔක දුකක්. සත්පුරුෂයාට වෙන්නේ ආර්ය වූ දුක්ඛ සත්‍ය සපක්. ඕකම අයියෝ නන්දකින් ඔච්චර බාහන කළා මෙච්චර දහමුණ කිව්වොත් හරිම කම්මැලි කාලකන්ණි ගන්න දෙයක් නැහැ. බුදුරජාණන් කියනවා මේක තමයි ඔබ හොයන්නේ. ඔබ දන්නේ නැති නට ඔකට ආර්ය දුක්ඛ සත්‍ය කියලා දුකට පිටපස්සෙන් සහ ඉස්සරහින් විශේෂණ පද දෙකක් දාපන්. ආර්ය සත්‍ය. දැන් දුක කිව්වහම හරි ශක්තු. ආර්ය දුක්ඛ සත්‍ය කියවම් බෝ. හරි වගේ. බෝ වගේ. චතුරාර්ය සත්‍ය පටන් ගන්න දැන්. ඉතින් මේ මේ මේ මේ විශේෂණ පද දෙක දාගන්න බැරුව තමයි මේ දුකට වෛර කරගෙන ඉන්නේ. ඉතින් બોලේ මම මොකද කරන්නේ? ඔක හම්බුණත් ඔක දෙන දෙකින් දුකයි කියලා කිව්වොත් ඒ වැඩක් නැහැ. ඕක හම්බෙන්න ඕනේ කොතනත් අපි ඉන්නේ ඔතන තමයි මේ හම්බේ පැමිණි දුක් පැණි රහයි කියන වචනය අනුව මේ පැමිණි හැම දුකකම ආර්ය වූ සත්‍යයක් තියෙනවා කියලා දැනගත්තොත් ඒ දුක කියන එක ලොකු ජයග්‍රහණයක්. අපි ජීවිතයේ උපයෝගයක්. එතකොට උකට මූණ දික් කරගන්න දෙයක්වත් අනුන්ට දොස් කියන දෙයක්වත් නැහැ. බොහොම සතුටින් මුත් වෙන්න ඉන්න පුළුවන්. ඒ නිසා මේ ඉතියා බලන හැටි. ඉතසක් කර අමාරිසය කියනවා විනෝද සමී මේ අපි යන ඉස්කෝලේ මහත්තයා මේ කිඹුලා අල්ලන්න කියලා. ඈ අම්මෝ හරි භයානක අමාරුයි නෑ කිසි බයක් වෙන්න දෙයක් නෑ කියනවා මම ගිනි පෙට්ටියකුයි පුංචි කරලා බලන කණ්ණාඩියක ගෙනියනවා. කිඹුලට පුංචි කරලා පන්නන්න දාපුවා උහුණෙක් වගේ ලුටක් ගාලා අල්ලගත්ත ගිනි පෙට්ටියද. අය වෙන දෙයක් නැද? ඒ දුක්කට දුක දිහා පුංචි කරලා බලන කණ්ණාඩියකින් බලන්න සතිය දිහා ලොකු කරලා බලන කණ්ණාඩියකින් බලන්න. ඉවරයි. එතකොට දුක හැම එකටම ආර්ය දුක්ඛ දුක කියන හිමීට කියන්නේ සත්‍යය. ආර්ය සත්‍ය ආර්ය දුක්ඛ සත්‍ය මේ දුක්ඛ කියන පටන් ගත්තම ආර්ය එකක් නැති යන සත්‍යයක් නැති වෙලා යනවා අල්ලපු ගෙදෙට්ටත් ඇයන එනයක් ගහනවා ඒකේ ඒක නා දකින්න හැටි එව නැතුව මොකක්වත් මේ දුකේ වෙනසක් වෙන්නේ නිවන් දැක්කයි කියලා ඕකට දාන පදේ වෙනස් වෙනවා ඒකට මුලට ආර්ය කියන පදේ එනවා අන්තිමට සත්‍ය කියන පදේ එනවා ওই දුකම තමයි ඉතින් මේ වෙනස ඇති කරගන්න කොච්චර අමාරුද කියලා බලන්න. අපි අයිගා ප්‍රශ්න. When we were passing this morning, the second pages Right, the essay, not in terms of the subtlety and the grossness of the, uh, the breath, if you can see or look in terms of mindfulness, while post changing the posture, whether mindfulness is disturbed or not in the first time, second time when you are changing the posture, whether mindfulness is disturbed or not, third time mindfulness disturbed or not, fourth time not disturbed, it is exactly mentioned, so don't look at, uh, do not try to see through your primary object. Of course, primary is changing. You have to see when you are slowly moving your posture, whether your mindfulness is distracted. If it is not so, you can be mindful while you are dancing. No problem. You know you are, not, you are dancing. Postures are changing. It is not the matter. So, uh, we have given uh, breath as the benchmark. With respect to the bench, benchmark only we see uh, whether it is gross or subtle. it is existing. So that existence, if you take it as a root cause for your mindfulness to establish whether gross or subtle breath exists, on this existence, mindfulness exists. Mindfulness is not gross, gross and subtle. It is, it is exactly existing whether you are changing the posture or not. So therefore, more and more you training, you will see mindfulness is not depending on object, mindfulness is not depending on the posture, mindfulness is not depending on the time, mindfulness is not depending on whether you are male or female, mindfulness is not depending on whether you are ordained or not, mindfulness is not depending on whether you are Buddhist or non-Buddhist. So let it happen again and again. You eliminate all the square thing that you were thinking about. But mindfulness is such a fast, such a universal power. It is not easily breakable as you think. So you have to witness it. More and more you practice, you witness it. Then you can challenge anyone. Okay, if it's possible, if it's okay, if it is possible, you may break my mindfulness. I challenge you. Ask any, any defilements. Okay, if you are powerful, come and break my mindfulness. No one can change. That is the way we understand mindfulness is such a powerful thing in front of defilements. Let the defilement come and disturb. You that mindfulness, then you can see posture, object, places, time. They are all very volatile thing. But establish mind, establish mindfulness is of such a uh, well driven. So it is you develop by your own trial and error with lot of experience, lot of seasoning. At the beginning your mindfulness is very subtle, very uh, immature. At that time you feel like breaking it. But read uh, Samidhi Sutta, or oh, Kimmulaka Sutta, each and every mind, each and every thought moment, whether you like it or not, mindfulness is there. You don't believe it. You believe defilements. You believe pain. You believe defeat. Then mindfulness becomes corner. If you believe whether you are in the hell or whether you are heaven, mindfulness is there. Then you are the companion all the way. When it come up to being, you understand the value of becoming a human. Human only can verify it. Human only can uh, experience it. So, behave like that I am already in mindfulness. Happiness and sorrow can come and go. Gross mind, gross breath and subtle breath come and go. Achievement and disappointment come and go. But the mindfulness is intact. So that is what we are achieving, we are trying to achieve in a retreat like this. සූත්‍රයේදී පේනවා කරගෙන යනකොට පාළුගයක් හම්බ වෙනවා. ඒ පාළුගේ තමයි මේ ශරීරෙම එපා වෙන වෙලාව. මේ ශරීරෙම නීරස වෙන වෙලාව. ඉතින් ඒ වෙලාවේදී මස් පිටු දඟලන්නේ නැත්තම් මේ නීරසකම අරමුණු කරගෙන මයින්ඩ්ෆුල් සතිය පිහිටවන්න. පාළු ගතිය අරමුණු කරගෙන සතිය පිහිටවන්න. එතකොට අර මස් පිටු දඟලන එක රූප ධර්ම. දැන් සතිය පිහිටවන්නේ නාම ධර්ම මත. අටරදී සිව්. අටරදී බලාපොරොත්තු නැති දෙයක්. නමුත් සතිය දිගට යන්න පුළුවන්. ඒක නිසායි සර්වඥාන්සේ මේ පාළුකමක් මේ සූත්‍රය අතරමැදට දාලා තියෙන්නේ භවණ හරියනකොට ඒ මුස්පේන්තු ගතියක් වගේ පාළු ගතියක් වගේ තනි වුණා වගේ පාවෙනා වගේ තේරෙනවා ඒක ලොකු ජයග්‍රහණයක් ඉතින් ඒකෙන් අපහුව આવොත් ඒ භාවනාවේ දෝෂයක් නිසා නෙමෙයි පුද්ගලයා දන්නේ නැතිකම නිසා ලැහැස්තිලා ගියේ නැතිකම නිසා මේ වැරදිලා කියලා අපහුව වෙනවා අපහුව කියලා හානියක් වෙන්නේ බවක් සිද්ධ වෙන්නේ අනිත් දවසේ යනකොට තෝක පන්නනකම් භාවනා ජීවණයක් වෙන්නේ ඒ නිසා ඒ පාළු ගතිය, නීසර ගතිය, නීරස ගතිය අරමුණු කරන්නේ මෙනෙහි කරගෙන යන්න. ඒකට ඒක ඇඟේ හැප්පෙන දෙයක් නෑ. ලැස්තිලා ගියේ කරන්නේ හැපැතට යගන්න පුළුවන් වෙනවා. Honorable Bharti, three more days to the end of this could is uh, pinpointed. So at the beginning, don't try to slow down all the things. You have to specify these are the tasks I am trying to be mindful. That particular task you have to perform slowly. That particular task must be limited to yourself. That particular task must be regularly happening in the same way. So these are the things you slow down and uh, then you see these tasks happen effortlessly. At the end of the task you feel relieved. So whenever the multitasking happen, understand it is due to the past karma, bad karma only this multitasking happen. At that time, you consult the body knowledge and do the task. Whenever possible, whenever you find this is a time where I can uh, as well do it with the mindfulness, again I am repeating it must be limited to yourself, regularly doing in the same way and uh, without concern with other people, do little slowly and understand end of the task, you don't feel any stress, no accumulation. So this task, these are going to happen effortlessly, ultimately you need not any effort, then you can extend this task little more. Ultimately you see multitasking is your own definition, for mine there is no multitasking or simple tasking. Mind is already multitasking. It is happening in a, such a fast way. So you try to recognize you as an important person telling that I am a multitasking. Nonsense. For the person who is doing little by little mindfulness, they can, I don't know, if you see the uh, musical orchestra, how the drama is working leg and hand and everything. You see the still the theme. Very harmonious music is happening while the you can see drama how it's working. So therefore multitasking, I, I, I hope I understand the meaning, but it is for the beginners, yes. But ultimately if you know the priority, if you know the least frictional path, if you know the management technique, you can overcome the whole world by multitasking. You know multitasking is nothing. One thing at a time and that done well, that's it. Any time you can do two. You are always doing one thing at a time. It's a matter of organizing. One after the other, you follow the critical path. You never look at the here and there. You follow the critical path, others will follow. So nowadays, this is the most lacking thing in the world. This is what I call management. This is what I call management. So more and more you develop your management skill ever gathering the momentum. But each and when it happens, take care about the division of labor. Take care about the transparency of your job. Take care of the democracy. Everyone's concerned. Ultimately you are just giving them leadership. Everything happens. Even I am telling economically, politically, socially also possible. But don't go for asking jobs. Do it for your utility value, then enough we can do. So therefore multitasking is just an excuse. Because I have done it six years. During the six years I came to the highest in our company, biggest salary without giving the 50% PAYE. So kept it at the margin and I was doing the labor management, foreign training, foreign business, learning my English, collecting material from outside, labor management, all the kind of thing I can't imagine how things are happening. So therefore, the, don't take it as a big, big uh, thing. Little by little, the main thing is one thing at a time, and that done well. And uh, more than seven days being here, you are so happy to run back home by three days time. Now only started. Who is going to that? Three days, quite enough. Now from word, tension develops. How to go home, how to see the newsreel for the 10 days, and how to take all the burden which has been left over and reassume in thing. And that is, that is the multitasking here. Now, this is the way you miss the bus. So always you are thinking about the tensionful uh, status because that is the way mind has been trained. Whenever the freedom happens, the freedom you think about the tension. When you are in the tension, you think about the freedom. So look at it, just look at it and then you can understand our mind is always master to create tension, master to create uh, frustration and then master to suffer. Let the mind to suffer. You just laugh at it. Okay, we are going to the next. පටිඋපාද කර්මයක් වෙච්චාම ආර්යයන් වහන්සේත් වග බලා ගන්නවා ඒක මකලා දාන්න. ඒක නිසා නොදැන සිද්ධ වුණොත් තමයි ඒක වෙන්නේ. දන්නවනම් ආර්යයන් වහන්සේ නමකට වැරද්දක් වුණොත් එයා දන්නවා මම මෙතෙන් ඉඳලා ආවේ. මේ මනුස්සයාට දැන් පොට වැරදිලා තියෙන්නේ. අවශ්‍ය ගන්න නැතුව තැම්පත් වුණාට පස්සේ ගිහිල්ලා ඒක මොන හරි ක්‍රමයක ඒක මකලා දාලා ඒකට සමාව දීලා කටයුතු කරන ක්‍රමයක් තියෙනවා. නමුත් ඒ ආර්යනාංශ දන්නේ නැත්නම් Taman අතින් සිද්ධ වුණා නම් Taman දැනගන්න ඕනේ ඒ ආර්යනාංශගේ සීල සමාධි ප්‍රඥා තුනට ඇති සීලේ නැහැ කිව්වනම් ඇති සමාධිය නැහැ කිව්වනම් ඇති ප්‍රඥාව නැහැ කිව්වනම් තමයි උපාදයක් වෙන්නේ. ඒ වෙනතේ අවුසයි කිව්වයි කියලා කලුයි කිව්වයි කියලා ඒව ආර්ය උපාදයට වැටෙන්නේ නැහැ. ඒ නිසා කාටද සීලේ නිග්‍රහ කරන්න, සමාධිය නිග්‍රහ කරන්න, ප්‍රඥාවෙන් නිග්‍රහ කරන්න කරා නම් කෙරුණාට ප්‍රශ්නයක් නැහැ. කරා නම් අපි උපවාසය කරනවා. ඉතින් එහෙම දන්නවනම් ඒ ආර්යනාථ ළඟට ගිහිල්ලා ජීවත් වෙනවා නම් සමාව කියනවා කියන්න ඕනේ ආර්ය උපවාසයක් උණයි කියලා. මගෙන් හිතින්, කයින්, වචනේ වැරද්දක් වුණා සමා වෙන්න කියලා. ඉතින් අපි ඔය වන්දනා කරනකොට ඒ වාක්‍යයක් හදලා දීලා තියෙන්නේ අපේ සංස්ථාවේ ඕකාශ ద్వාරත්වයේන කතං සබ්බං අච්චයන් කමත මේ බත්. ඒ වගේම මතක තියානින්න භාවනා ජීවිතය ගත කරන කට්ටිය ආර්ය මට්ටමටපත් උනේ නැත. අපිට කවුරු හරි අත්තරද්දක් කිව්වොත් ඊමසට වෛර කරන්න එපා. හරි භයානකයි ඒක. භාවනා කරන කෙනෙක් තව කෙනෙකුට ශාපයක් කරුවොත් හරි බරයි ඒක. ඒ නිසා කවුරුත් වැරද්දක් කරුවට ගන්න එපා ඒක. ඕම තමයි ඉතින් අපිත් උන් මේ කියන්නේ කියලා පුළුවන් තරම් ඒකට සමාව දෙන්න ඉගෙන ගන්න ඕනේ. ඒකවල තමයි අපිට සමාව ලැබෙන්නේ. එහෙනම් පොඩි දෙයකට අපි කිපිලා, දඟලලා, කෑ ගහලා කෙරුවොත් එහෙම ඒ කෙනාට එන චිත්ත පීඩාව අපි තාම හරි තත්තර පතර නැතුව එන භාවනා මාර්ගය නැත්තෝනේ. ඒ නිසා තමනුත් දැනගන්න ඕනේ නොදැනුවත්කමට කවුරු මොනවද කිව්වත් එතනදීම කතා කරලා ඒ මට මේ ප්‍රශ්නයක් නැහැ. මයිකේ කීතරක් වීමක් නැහැ කියලා ඒක සමාව දෙන එකයි තියෙන්නේ. ඒ වගේම ඒ ආර්යයන් වහන්සේ නමකට සමාව දීන්න බැරි වෙලා නැත්නම් ආර්යයන් වහන්සේ නැත්තම් ඒ ආර්යයන් වහන්සේගේ මිනිවල්ලපු සෝහන් කොතර ගිහලා වඳින්නේ කියලා. ඇදලා තමාව ගන්න කියලා. එහෙම නැත්නම් භාවනා පදයන්ගේ හැම වෙලාවෙදීම තමන්ගේ සීලය ආවර්ධනය කරලා කාය ජීවිත බුදුජානක මන්දිර පූජා කරලා සීල ආර්යයන් වහන්සේලාගේ මට සමාව ලැබේවා බුද්ධ ධම්ම බුද්ධ පච්චේ බුද්ධ ශ්‍රාවක බෝධි ආදී සීල ආර්යයන් වහන්සේලාගේ මට සමාව ලැබේවා කියන්නේ පුරුද්දට කියනවා. මේ සැක තියෙන කෙනෙක් පුරුද්දට කියනවා. එතකොට තමයි අපිට මේක ගෙවා ගන්න වෙන්නේ. කවුරක්වත් නැතුව ඇති අපි නොදැන වෙච්ච අය. මොකද අපි හඳුනන්නේ කවුරක්වත් දන්නේ මේ සමාජයේ ඉන්න කට්ටියකින් අපි බලාපොරොත්තු වෙන කෙනා නෙමෙයි රහත් වෙලා තියෙන්නේ බලාපොරොත්තු නැති කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා අපි දන්නේ නැහැ වෙච්ච දවසක තේරෙයි කියනකොට අපි හිතානින්න රැස්වීතන කතාව නෙවෙයි තියෙන්නේ වෙච්ච මනුස්සයා පුළුවන් තරම් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න බලන්න ඔය අපි හිතානින් දෙයක් වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙන ඒක නිසා වෙන්න ඉඩ තියෙනවා මොකද නොදැනන්නේ ඒක නිසා මේ නිතරම බලන්න ඕනේ තමයි බාලයි කියලා හෝ භාවනා නොකරනවායි කියලා හෝ කාට හරි බණින්ද කියන්න ගියාම ඒ පුද්ගලයා අපිටට උසස් කෙනෙක් නා අපි නිකන් අතේ සත්ත පහක වාසියක් නැතුව අම්මතර අකුසල කර්මයක් කරනවා. ඔය සුපබුද්ධ කුටි කතාවේ තියෙන මේ මිනිස්සයා මේ උයන් කෙලියට යන ගමන් කැම බීම පුරවගෙන සම වයසේ කොල්ලෝ කෙල්ලොත් එක්ක යනකොට පස්සේ බුදුරජාණන් වහන්සේටම පඩිනවලු ඒ වෙලාවේ පින්ඳ පාතේ. අර බඩතුලේ පාත්‍රය තියන බිම් බලාගෙන යනෝනේ ගෝලු මීයකා මේ කිසි රසයක් හඳුනන්නේ කුෂ්ඨ රෝගියෙකුගේ ඇඟ වහගෙන බිම් බලාගෙන යනවා කිසිම රසයක් හඳුනන්නේ තියෙන අපි වගේ කලබිලා ඉන්න බෑ නැද්ද කි මේකත් මනුස්ස ජීවිතයක්ද කියලා කෑරලා කෙලඹීමක් දැම්මලු කෙලපිටක් බිමට. කල්ප ගානක් අපායේ පැහිලා අන්තිම ආත්මේ මුළු ඇඟම කුෂ්ඨ. අර පස්සේ බුදුරජාණන්සේ දන්නේ නැහැ බැන්නයි කියලා. දැන් නම් උන්වහන්සේ ඇවිල්ලා මොකක් හරි කරලා උපක්‍රමයක් කරලා මෙයාට පව් සමා ගැනීමක් කරනවා. ඉතින් ඒ ඒකෙන් කිසිම ලාභයක් නැහැ සුද්ධ පාඩුව. මේ කටින්ද. ඇත්තට කයින් ඕක වෙන්නේ හිතෙන් වෙන්නේ නැහැ. කටෙන්මයි වෙන්නේ. අපි නිතරම දකින එකනා ගැන අදහස් ප්‍රකාශ කරන්න යනවා, දන්නේ නැති කෙනෙක් ගැන කතා කරනවා, කෙනෙක් ඇවිල්ලා දීපු පණිවිඩයට කෙනෙක් ගැන මතිපත මතිමතාන්තර ඇති කරගන්නවා. කොච්චර භාවනා කරත් මේ පැත්තෙන් එන කුණු කන්දරා වැඩි නම් හොදලා ඉවර කරන්න බෑ. ඒක නිසා භාවනා නොකරත් කවන කතා නොකර ඉන්නවනම් සුද්ධ ලාභේ. එක පැයක් කතා නොකර ඉන්නවයි කියලා කියන එක කන්න හිතා ගන්න බෑ. පරියන්කයයිලා එක පැයක් කියනවා මොකද කතා කරන එක තේරෙන්නේ නැහැ කාටවත් තේරෙන්නේ නැහැ වචන කතා කරලා මොකද්ද වෙන්නේ කො නරකක් වෙනවා කියලා හිතන්නේ කවමදාකවත් බුදුහාමරණට කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ කියලා කියනවා උච්චාදන අපසාදන දෙක. ස්තුති කිරීම සහ නිඳා කිරීම කාටවත් තේරෙන්නේ නැහැ කියලා. හරියටම තේරෙන්නේ බුදුහාමරණ විතරයි ඒක උන්වහන්සේ අඩුවෙන් කතා කරන්නේ. අපි හැම වෙලාවෙම ඒක උස්සලා කතා කරනවා. ඒක වාසිය එනකොට යා ලොක් කරලා කතා කරනවා. නරක කෙනෙක් නම් කොහොමඩක්වත් පහත් කළා කතා කරනවා. මේ හැම වෙලාවකම හරියන්න ඕනත් හරියන්න ඕනත් අනිකායට ඉස්සරහ කරන කතාව නෙවෙයි අපි නැත්තර කරන්නේ. නිසා කතා නොකර සිටීමෙන් මම හිතනවා ඒකෙන්ම කියන්න පුළුවන් භාවනායි දියුණුව. ඒකෙන්ම කියන්න පුළුවන් භාවනායි දියුණුව සමහර කොට ඒක කතා නොකර සිටීම පිස්සු වැටෙන්න කිට්ටුම ක්‍රමය. මුළු දින හැන්ද එනකන් දෙමලිච්ච වගේ කච කච කච කච කච කච කච කච කච කච කච කච ඒතරම් මේ ගෝයින්ග් සිස්ටම් එකට ඒක දෙන්නේම නැහැ. කතා කරන්න දෙන්නෙම නෑ. දවස් 10ක් ගිහලා භාවනා කරලා ආපු දවසේ කතා කිරීමේ හැකියාව මරණකම් ආවේ නැති. ෂොක් එකට. මරණකම් ආය කතා කරන්න බැහැ. මොකද ඒ තරම්ම අපි බත්තේල නොකෑව කතා කරගෙන ඉගෙන කරන්නේ. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒ කිසිම ලාභයක් නැතුව දුර්දාන්ත දුකක් විඳින වැඩක් තමයි ඔය දන්නේ නැති සබ්ජෙක්ට් එකට ඇඟිලි ගන්න එක. තමයි දන්නේ නැති මාත්‍රකාවට අදාළ නැති මාත්‍රකාවට අහුවෙමිලි දෙන්න යනවා. කිසිම ලාභයක් නැහැ. සුද්ධ පාඩුව තියෙන්නේ. ඒ නිසා ගොළුෙක් වාගේ, මෝඩෙක් වාගේ, අංශභාග කෙනෙක් වාගේ බේරලා බේරනයි කරන්නේ. ස්වාමීන් වහන්සේ මේව ඇත්තටම මේ කවදාකවත් උත්තර දීලා ඉවර කරන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. එනමුත් මම අර ප්‍රශ්නෙට ගෞරව කිරීමක් වශයෙන් කියනවා. ඒවා මේ මේ භාවනාට ඉතර අත්‍යවශ්‍ය දියුකුත් නෙවෙයි. භවචාන්ත සම්මා සමාධිය කියන එක විවිධ පැති වලින් පෙළලා තියෙනවා. චතුත් අධ්‍යාන සමාධිය සතිපාරිශුද්ධ. සතියෙන් සහ පාසසෝ සති උපේක්ඛා පාරිශුද්ධ චතුත් අධ්‍යාන සමාධිය. ඒ තමයි ප්‍රශස්ත. සතිය කියන එක අර්ථකථන කීපයක් තියෙනවා. මම හිතන්නේ මේ මේ දේශනා මාලාවල දෙන්න තියෙන ඔක්කොමගේ සඳහන් කරලා තියෙනවා. සමහර වෙලාවට කෙලින්ම සඳහන් කරලා තියෙනවා මේ සරිතා අනුසරිතා පෙර බොහෝ කාලයකට කලින් කරපු දේ හොඳට නැවත සිහිපත් කරන්න පුළුවන් සතියින් වැඩ කරන්න කියන ඒ වගේම දෝවාරිකෙක් වශයෙන් සඳහන් කර තියෙන දොරටුපාලෙක් වශයෙන් ඒ වගේ ගා කාර්ත කතා දීලා තියෙන කොහොම එක උත්තරයක් ගන්නවා. ඒ ඒ අවස්ථාවට ඒ වෙලාවෙ හැටියට අර්ථකථන දෙනවා. මම අර සමාධිය ගැන කිව්වේ ප්‍රශස්ත සමාධිය ගැන සර්වචයන් සඳහන් කරලා තියෙනවා. සතිය එළඹ සිටීම අප්‍රමාදය බොහෝ කාලකට පෙර චිරකතම්පි චිරභාජතම්පි සරිතානුසරිතකින් වචන සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක මේ මේ භාවනා කරන වෙලාවක උනත් කමක් නැහැ වෙන වෙනම කියවලා බණ අහලා වදිනු කරගන්න ඕනේ මේකට විෂ වෙන්නේ නැහැ මේ විෂ වෙන්නේ නැහැ හොඳයි නමුත් අංග සම්පූර්ණ උත්තර දෙන්න පුළුවන් කමක් නැහැ මම මේ මේ වෙලාවට මතක් වෙච්ච ටික ඔය මතක් කරගන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්කාය දිට්ඨිය ඉබලට මම කියන්නේ ඇත්තටම අර්ථකතනේ බා මේ ප්‍රශ්න කරන එකනා Tamanta සක්කාය දිට්ඨිය කියන එක වැටහෙන්නේ කොහොමද කියලා නැත්නම් සක්කාය දිට්ඨිය නිර්වචනය කරන්නේ කොහොමද කිව්වොත් විතරක් මට මේ උත්තර දෙන්න පුළුවන් නැත්නම් මේ තියෙන වචන ඔක්කොම නිර්වචනය කර කර ඉන්න එක අවශ්‍ය නැහැ භාවනාවට අපිට අවශ්‍ය වෙන්නේ නිර්වචන කරන සතිය විතරයි සතිය කරගෙන යනකොට ඒ ටික වෙනවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා අලුතෙන් අත්කන නිර්වචනයක් අවබෝධ කරගන්න නැති කරන්න අවශ්‍යතාවයක් නැහැ. ආත්මය කියන්නේ මොකක්ද කියලා දැනගෙන අයින් කරන්න අවශ්‍යතාවයක් නෑ. බ්‍රහ්මන් කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන ගමන් නෑ. තමයි සත්‍ය වඩානේ යන්න. යම් හේයකින් දැනට සක්කාය දිට්ඨිය ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න අපිට පුළුවන් වෙයි තියෙන සීමිත කාලේ යම් ප්‍රියට උත්තර ලබන්න. එතකොට මේ එක එකක් ඩිෆයින් කර කර සත්‍ය කියන්නේ මොකද්ද? සමාධිය කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය මොකද්ද? කද්දාකත් ඉවර කරන්න බෑ මේ වැඩේ. අර බණ ටිකට ඕන ටිකෙන් ටික මම අරගෙන යනවා මේ මේකට. ඒ නිසා මේ ප්‍රශ්න කරුට තේරෙනවා නම් මට මේ සක්කාය දිට්ඨිය මෙන්න මේ විදිහට බාධායි මේ විදිහට වැටෙනවායි කියලා අන්න ඒ ටික මට දෙනවා නම් ප්‍රශ්නයක් වශයෙන් මට පුළුවන් ඒක මට තේරෙන විදිහට විග්‍රහ කරන්න. එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය කියන එක අර ඉස්සෙල්ලා ප්‍රශ්න දීපු උත්තර තමයි මට කියන්නේ. වෙනම විවේක අරගෙන පොඩ්ඩක් හොයලා බලන්න. ඒක තනිකර uh, theory for the sake of theory. මම නැවතත් කියනවා සත්‍ය වදාන යනකොට ඒක දැනගත්තේ නැහැ කියලා කිසිම බාධාවක් නැහැ. ඒක නිසා මට ඕන කරලා තියෙන ප්‍රශ්නයක් වෙනවා නම් විතර සාකච්ඡාවට ගන්න මේ අහකන නැයි උඩුක්කේ දාගන්න එපා. මේ රිට්‍රීට් එකදී ඒ ඔක්කොම මූලධර්ම හදාගන්න ගියොත් මේ 40 ක 50ක ඔළුව අවුල් වෙලා යනවා කොහෙදෝ අරගෙන යනවා එක එක මූලධර්ම වලට. ඒකට මමයි වැඩිකාරය වෙන්නේ. ඒ නිසා ප්‍රශ්න කරුණු ප්‍රශ්න තියෙනවා විතරක් අහන්න. බුදු මූලධර්ම ප්‍රශ්න නෙවෙයි. අදාළ වෙච්ච හැටි ඒක අපි ගමු. අර එදා කරපු චෝදනාව අදත් මේ ප්‍රශ්නෙට කරනවා. Tamanda සක්කාය දිට්ඨිය කියන එක පොයි තේරුම් කරලා මට දීලා නැහැ. මගෙන් ප්‍රශ්න අහනවා පළවෙනි ප්‍රශ්නේ ලකුණු 20ක් හම්බෙලා දෙවෙනි ප්‍රශ්නේ 10යි ප්‍රශ්න 10න් 8කට උත්තර ලියන්න ඕන කියලා හරියට මට ප්‍රශ්න පත්‍ර දෙන්න ආවා. ඒකේ මූලධර්ම පැත්තට ගියන්න එපා. ප්‍රායෝගික පැත්තෙන් නගන්න. එතකොට මම පුළුවන් තරම් වෙලා ගන්න. නැත්තම් මේ වගේ ප්‍රශ්න මම ගන්නෑ. ready. ප්‍රශ්න ගන්නෑ මොකද මේ අපි මේ භවනා වැඩමුළුවකින් දැක්කී දාහනය පිළිබඳව මේ ඒවමනේ අපි තුන්වෙනි ප්‍රශ්නේ ගත්තොත් වෙච්ච සිද්ධියක් කියලා තියෙනවා භවනා කරගෙන ඉන්නකොට කඳ දඬු වෙලා ඉස්සරහට වෙලා වෙනවා ඊට පස්සේ ඒක ආපහු සකස් කරනකොට අර හිතේ තිබුණු වියක ගතිය නැති වෙනවා ඉස්සෙල්ල ප්‍රශ්නයක් තිබුණා හතර සැරයක් එහෙම කරා ආනපානෙ ගොරෝසු වෙනවා ගොරෝසු එකට හිත දානකොට ආය නැති වෙනවා සතිය කැඩෙනවා නමුත් හතරවෙනි සැරේ ආනාපානෙ ගොරෝසු වෙන්නේ නැතුව සතිය කැඩෙන්නේ නැතුව ගියයි කියලා. ඒ වගේ අර කඳ නැගිටිනකොට දැනගෙන කඳ නැගිටවන්න Taman සම්බන්ධ වෙනකොට සතියත් එකලසත් කැඩෙනවා. කැඩෙන්න පුළුවන්. නමුත් කැඩෙන්න ඕනේ නැහැ. නමුත් කීප වතාවක් මේක කරලා බලන්න. ඒකට හුරු වෙනකොට ඒ නැගිටින වැඩේ SMS දානවා නම් slowly mindfully silently කරනවා නම් ඒ වැඩ පිළිවෙල පුරාම සතිය පවත්වා ගන්න පුළුවන්. ඒ සතිය පවතිනවා නම් ඒකලස අර හිස්කතියත් එමෙත අපි කියන දෙසසල ගතියත් ඉතුරු වෙනවා. දැන් වෙලා තියෙන අර පාඩ දැකපු ගමන් දැඩිව හිමීතේ ඉක්මනට කය හදන්න හදලා තියෙන ඒ කය හදන්න හදන්නේ ඒ හිතපු ඉරියව්වට ප්‍රතික්‍රියා කරලා තියෙනවා. ඒක නැවතිල්ල කරනවනම් සතිය කැඩෙන්නේ නැහැ. අනික් ප්‍රශ්නේ මේ වගේ නිකන් මේ අපි භවන වැඩ පිළිවෙලට සම්බන්ධ කරගන්න එපා. මේ දාන කතාවල් අපි වෙනම දානාංශංශ කතාවකින් අහගන්න. අරකනම් අදාළ ප්‍රශ්නයක්. නමුත් ඒකට අදාළ ප්‍රශ්නයක් කලින් අහලා තිබුණ නිසා මම ඒ ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ ගලපෙන්න තමයි මේ කරේ. ඒ කය එහෙම තිබුණාට ප්‍රශ්නකුත් නැහැ. කය නැගිටිව කොට ප්‍රශ්නකුත් නැහැ. නැගිටින වණ ඒක නැවතිල්ල කරන්න සතිය කැඩෙන්නේ නැති වෙන විදිහට උඩ තමයි තේරෙන්නේ ඉරියව මාරු වෙනවා. ඉරියාපත සංදියක් වෙනවා සතිය කඩා ගන්න නැතුව කරන්න පුළුවන් පළවෙනි දේ නෙවෙයි. හතර සැරයක් කරනකොට කලාව තේරුම් ගන්න. හරියට නිකන් නිදාගෙන ඉන්න බබෙක් ඒ ඇඳේ කොට ඇඳෙන් අරගෙන උකුලේ තියා ගන්න පුළුවන් බබාට හැරෙන්නේ නැති වෙන විදියට. උකුලේ තියාගත්ත බබෙක් අතට අරගෙන ඇඳේ තියන්න පුළුවන් බබා හැරෙන්නේ නැති වෙන විදියට. ඇහැටියත් පොඩ්ඩක් කොටේට තට්ටු කරපුවාම එහෙම දොයියනවා. ඒ වෙනස් කරනකොට බබා හැරෙන්නම ඕනේ නැහැ. ඇහැරිය කියලා ප්‍රශ්නකුත් නැහැ. දැනගෙන නලව ගන්න එකයි තියෙන්නේ. ඒක නිසා තේ කීපතරක් ඔබ වට දෙයියන් දරින්න උට හරිම වැඩි. ඒක එල්ල කරන්න ක්‍රමයක් නැති නිසා සංවේග පිටවන්න කියනවා. කියන්නේ හැමදාම නැත්තල් නැහැ. අවුරුද්දට එකයි හම්බෙන්නේ. ආයෙ හිටියොත් ආයෙ අවුරුද්දක් ගිහලා තමයි හම්බෙන්නේ. කොයි කාලේ හම්බෙයිද කියන්න බෑ. ඒක සැලසුම් කරන්න බැරි නිසා මේ හම්බෙච්ච එකේ පෙන්කෙල කියලා ඉන්න එපා. එච්චරයි කියන්නේ. දැන් මරණය ගැන හිතලා ආයෙත් හම්බෙන්නේ නැති කියලා හිතලා පපු වතුර නටන්න ඕනේ දැන් හම්බෙච්ච එකෙන් කරගන්න එකයි තියෙන්නේ. කරගන්න බැන්න අපිට පුළුවන් හරි අපි කරා. මොන කොහේ ඉතුරුයිද කරන්න දෙයක් නැහැ කියලා හිතා. ඒ නිසා මේක කොහොමඩක්වත් කාටවත් ෆිනිෂ් කරන්න බැරි එකක්. මෙතනින් පැන්නට පස්සේ කොහි ගිහිල්ලා නතර වෙනවද කියලා කියන්න බෑ. මොනම මොනම සහතිකයක් අත් දෙන්න බෑ. ඒක නිසා සංවේගී පිටව ගන්න ඕනේ. තහම් වෙන සුළු කාලයේ එක එක දේවල් වලට යොදලා අන්තිමට පශ්චාත්තාප වෙන්න දෙන්නේ නැතුව කටයුතු කරන එකට සංවේගී පිටව ගන්න මේ ප්‍රකාශය හොඳයි. පින්වත් ස්වාමීන් වහන්සේ ඇත්තටම ඉතින් මහරහතන් වහන්සේලා කියලා ප්‍රධාන වශයෙන් සඳහන් කරන සරුවච්චන් වහන්සේගෙන් අර එක එක දේවල් වලට ප්‍රධාන උපාධි ලැබුපැත්තු 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඒ කියන්නේ බුද්ධ ඥානද කියනවා මෙයා ධර්ම දේශනාවට කද්දක්සයි පරිසම්පදා මාර්ගයේ ලැබුපු කෙනා ආදි වශයෙන් සරුවච්චන්සලා ඉන්න සරුවච්චන්සේ වැඩ ඉන්න කාලේ honorary degree සම්පූර්ණ කට්ටිය කෙලිම convocation එකේ අනිකක් තියෙනවා ඕඩිනරි 3rd class degree සම්පූර්ණ කට්ටියට රහතන් වහන්සේලා ඒව නොවන නිසා තමයි සෝවාන් මාර්ගය කියන්නේ ඒක අපහුවෙන්නේ නැහැ. යංගෙන් දෙකම්මං කරෝති පාවකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය අවබ්බදාදිත පදස්ස බුත්තා ඉදම්පි සංගේ රතනම් පණීතා. සෝවාන් වෙච්ච කෙනෙකුටත් කාය වචී දුස්චරිත තුනේ තියෙනකක් වෙන්න පුළුවන්. ඒ කෙනාට වසන් ගන්න බෑ. පිච්චි ගමම යාගිල සමාව ගන්න. ඒක තමයි රහතන් මේ සෝවාන් වෙච්ච කෙනා වුණාට පස්සේ Tamanට තේරෙන දේ. නැත්නම් සෝවාන් කෙනා තව කෙනෙකුට තේරෙන දේ ඒ මනසේ වසන් ගන්න පාපයක්. අනිත් කටිය හෙලි කරන්නේ වසංගන්න බැරුව බැරි වෙච්ච වෙලාවට තමයි හෙලි කරන්නේ තරහතනාංශය වගේ. එතකොට කරගන්න දෙයක් නැති වෙලා. රහතනාංශ කියන්නේ ඉස්සෙල්ලම සෝවන් වෙච්ච කෙනා ඉස්සෙල්ලම කරන්නේ රහස හෙලි කරනවා. ඒ නිසා ඒක ඊට පස්සේ අනිත් එක්ක නම් සමාව අරගෙන ඔක්කොම ඉවර කරගන්න පුළුවන්. ඉතින් එතකොට මේ රහත් මේ සෝවන් මාර්ගය කැඩෙන අකුසල කර්ම මොනක්වත් වෙන්නේ නැහැ. අභව්‍ය වෙනවා. අබබ්බෝසෝ තත් පටිච්චාදාය. ඒක හරියට වෙච්ච වැරද්ද හෙලිකර නොකර ඉන්න බැරුව වගේ. එයාගේ මේ අකුසල් සිදුවෙන ප්‍රධාන අකුසල් සිදුවෙන ප්‍රභාවේ නැතිලා හැකියාව නැතිලා යනවා. ඒ නිසා අකුසල් සිදුවෙන ඒවා තියෙන්නේ මේ අනන්තරිය නොවන පංචිල්පත් කැඩෙන්නේ නැති පොඩි පොඩි අකුසල කර්ම සිද්ධ වෙනවා. නමුත් ඒකෙන් අර ලැබපු සෝවන් මාර්ගයට හානියක් වෙන්නේ නැහැ. ඒ වගේ මේක මුල ප්‍රකාශය කියලා කියනවා මේ විවේකයෙන් ගියාම වෙන කරදර නැහැ සද්ද ඇහෙනවා කියලා. ඉතින් පස්සේ කියලා කියනවා එහෙම එනකොට පශ්චාත්තාපේනවා. එහෙම නැත්නම් අශෝභන දර්ශනය නිසා චිත්ත පීඩায়නවා. අර සද්දේ වගේම මේ පශ්චාත්තාපයත් මේ දැන චිත්ත පීඩාවත් ඇහුණට නැහුණා වගේ කටයුතු කෙරුවොත් හිත කරදර ගන්න නැහැ කියලා කියන්නේ ඒකටයි. ඒ නිසා උත්සාහ කරන්න සද්දට ක්‍රියා කරන්න වගේ සද්දට කන්ති උරට බීරෙක් වගේ කටයුතු කරනවා වගේ තමන්ගේ බෙල්ල කඩා වැටලා තියෙනවා. ඒ කියන්නේ දඬම හෝ නැගිටින පස්සේ තේරෙනවා නම් ඒක අශෝභනයි කියලා. කාටවත් ඒක හානියක් කළා නැත්නම් තමන්ටත් හානියක් වෙර කරගන්න ඕනේ නෑ ඒක ගැන හිතලා. ඒන පශ්චාත්තාපයටත් අර ඇහෙන සද්දෙට වගේ ගාලල්ලා කියලා ඇත්තේ. මගේ ගාලල්ලා ඒක ගාලල්ලා. තමන්ට අනේකයි යන්න තියෙන්නේ. මේ වහලා තියෙන ඔක්කොම ලන්දේ තියෙන කුණු පාට දාගෙන යන්න කියොත් එහෙම අපි පැත්තේ යනවා අර දඬු පෙර පෙරහැර කියලා පොඩි කොල්ල කරන පෙරහැරක් තියෙනවා. උණ ගැට උණ උණ උණ බට අරගෙන බෙර වගේ ගැට ගහගෙන පැපොල් ගෙඩියක් කනකොට කූරු ගහලා ඒක හරසගෙන ඉතින් පෙරහැර යනකොට ඉස්සරහින් මිනිහෙක් යනවා දඬු පෙර පෙරහැර එනෝ ලන්දේ තියෙන කුළු පාරට ඇදපියෝ දඬු පෙර පෙරහැර එනෝ ලන්දේ තියෙන කුළු පාරට ඇදපියෝ කිය යනවා ඒ වගේ අපිත් මේ ලන්දේ තියෙන කුළු පාරට ඇදලා දාගන්න ඕනේ නෑ සද්දට ක්‍රියාත්මක වෙච්ච විදිහට පශ්චාත්තාපයට ක්‍රියාත්මක ලැජ්ජා කතර ක්‍රියාත්මක. ඒකට බලන්න මොකද වෙන්නේ කියලා. ඒක රිලීස් එකක් නම් ඒ ඇඟ පස්සේ හදිලා ගියේ තමන්ම දන්නේ නැතුව. ඒක නිසා ඒ ආවට පශ්චාත්තාපේ හෝ මේක සෝබන දෙයක් කියලා. ඒක සහතික වුණේ නැත්තම් තමන්ගේ යෝජනා ඉතර වුණේ නැත්තම් ප්‍රශ්නයක් වෙන්නේ. හරියට ශබ්දවල. ශබ්ද තිබුණාට අහන්න ගියේ නැත්තම් ශබ්දෙන් කෙලෙසෙන්නේ නැහැ. ශබ්ද ඇහුවොත් තමයි ශබ්දෙන් කෙලෙස නිසා ශබ්ද අපිට කරදර කරනනේ අපි ශබ්දයට කරදර කරනවා අහන්න ගිහිල්ලා. ශබ්ද උඹලට කරදර කරනනේ උඹල ශබ්ද වලට කරදර කරන චීට පරිලා කියන වගේ ওই පශ්චාත්තාවයටත් කරදර ගන්න එපා. අහක තියෙන කරදර ලන්දේ තියෙන කුළු පාත්‍රද පියෝ කියලා ඇස් හොඳට පෙනේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මම්මුලා වූ එකසේ කියලා තව කවියක් තියෙනවා. මේ ලස්සන පාරක් තියෙනවා. සන්දේ කුණු තියෙනවා ඇසුත් පේනවා ඒ ජීවිතේ කිම බැදිවල නැහැ මේ මේ දුක හොය හොයා පශ්චාත්තප හොයා දුවන්නේ මේ වැඩ පාරේ යන්නේ නෙදී ඒකට මම ගණන් නොගෙන සිටීමේ යම් කිසි ප්‍රතිරතයක් අවශ්‍යයි අපේ ගමනට ඒක නිකන් අර කාපට් එක වගේ හර හදලා ඔක්කොම කරලා උඩ දාන කාපට් එක වගේ ඒකට තමයි අර හොඳ සස්පෙන්ෂන් තියෙන කාර් එකක් යන්න පුළුවන් එන්නේ හැප්පෙන්නේ නැහැ තාර දැම්මට හරියන්නේ නැහැ කාපට් එක තමයි ලාලල්ලා කියන එක Now, එවැනි අවස්ථා තුනක් සමස්තින් බලන්න පුළුවන් ඉච්ච ලොකු ලාභයක්. ඊට මේ තව තියෙනවා තව මේකට විකල්ප. ඒ ඔක්කොම තේ ඔය එකකින්වත් මොකද්ද කියන්නේ? එකකින්වත් ඉංගියක් නෑ, නිමිත්තක් නෑ, සංඥාවක් නෑ. තමයි තියෙන්නේ අපෙන්නන තියෙන 18 සංයම පෙන්වන්නයි. විශ්මුණු 18ම බැඳ ගන්නටි. බලාගෙන ඉන්න දැන් තුනක් දැකලා තියෙනවා. තව තියෙනවා දෙවියන්ගේ. අපිට තියන්න තියෙන නාඩගම් නටපන්. දැන් පිටිය සකස් කරලා දීලා තිනවා. එයා ඇවිල්ලා එක එක සංදි නැතුන් නටනවා. ඔක්කොම බැලුවට පස්සේ තේරෙනවා මේ එකට වැඩි එකක වෙනසක් නැහැ. ඔක්කොම දැක්කට පස්සේ එකෙන් බලපෑමක් නැහැ. දැක්කේ නැත්තම් දැනුමක් මේ අඩුවක් තියෙනවනම් ආංශික නම් කුතුහලයේ තියෙනවා. ඔක්කොම නැතුවට පස්සේ කිසිම කුතුහලයක් නැත්නම් තමන්ට පේනවා. එයාට පුළුවන් හරි යා නටනවා මම නෙවෙයි ගණන් ගන්න. මම නෑ එකෙන් හිට කරදර ගන්න කියන ඒකට ඉස්සේ ඉස්සරහට යනවා. ඒ නිසා ඔය තුන දැක්කා වගේ තියෙන්න පුළුවන් තරම් පැතිකඩ ටික ඔක්කොම දැක ගන්නා සුළුව කිසිම පූර්ණිකමණිකින් තොරව එන දෙයට එන්න අරින්න ඒක තමයි හොඳම ක්‍රමය. අපි එන මෙතෙන්ලා වෙලා ගන්නවා හතර දක්වා සක්මන් භාවනාවට සහ ගිලම්පසකට අපි හතරට එකතු වෙනවා ධර්ම සාකච්ඡා ධර්ම දේශනාවකට සභාවෙච්ච සිල් දානකම තෙරුවන් සරණයි.